ආයිබුවන් සම්මා සම්බුදු සරණයි ඔබ හැම දිනාටම. ධම්ම හදය සාර කතිකාවත සාකච්ඡාමය වැඩසටහන් මාලාවේ සිකුරාදා දිනයට ඔබ වෙනුවෙන් අප ගෙනේන අභිධර්ම නිම්තර වැඩසටහන සමගයි ඔබ මේ එක්ව සිටින්නේ. අපි ලෝතර බුදු පියාණන් වහන්සේගේ 84000ක් වූ ශ්‍රී සද්ධර්මයේහි හරියඩක් නොයසේනම් 42000ක් ධර්මස්කන්ධය සමන්නාගත අභිධර්ම පිටකයේ කියන අමාරු අපහසු තේරුම් ගැනීමට තරමක් වෙහෙසිය යුතු කරුණු කාරණා ඊතා සරලව ඔබ වෙනුවෙන් විග්‍රහ කර දෙන අභිධර්ම පාඩමටයි දැන් ඔබේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ.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 ඒ අනුව අපි පසුගිය දිනයන්හි අතිරේක කරුණු වශයෙන් විදර්ශනාව පිළිබඳව සාකච්ඡා කළා. ඊට පෙර ආතුව අපි සාකච්ඡා කරමින් පැමිණියේ රූප ධර්ම පිළිබඳව. ඒ රූප ධර්මයන්ගේ අපි අවසානයේට සාකච්ඡා කළේ රූප සමුත්ථාන පිළිබඳව. සමුත්ථාන වලින් අනතුරුව ඊළඟට අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ රූප කලාප පිළිබඳව. ඒතර රූප ස්වභාවය අපි ඉගෙන ගත්තා ආකාර පහකින් මේක අපි ඉගෙන ගත යුතුයි කියලා. කියන්නේ සමුද්දේශ විභාග ඊළඟට සමුද්දේශා විභාගාච සමුට්ඨානා කලාපතෝ පවත්තික්කමතෝ චේති කියලා කාරණා පහක්. ඒකෙන් අපේ සමුත්ථාන දක්වා ඉගෙන ගත්ත අද බලාපොරොත්තු වෙන්නේ කලාප පිළිබඳව සිහිපත් කරන්න. ඒතර කලාප කියන වචනේ අර්ථය වෙන්නේ සමූහයක් රාශියක් කියන අර්ථය. ඒතර චිත්තචෛසික ධර්මයන් පිළිබඳව අපි ඉගෙන ගන්නකොට ඉගෙනගත්ත දෙයක් තමයි මේ චිත්තචෛසික ධර්ම එකක්වත් දැන් ඒ චෛතසික ධර්මයන්ගේ ලක්ෂණ හැටියට අපි කිව්වා මේක සිත තනිව හටගන්නේ චෛතසික තනිව හටගන්නේ හැම වෙලාවකම ඔවුනොවුන් සමගින්මයි එකටමයි හටගන්නේ එකටමයි නිරුද්ධ වෙන්නේ එකම නිශ්‍රේ වස්තුවක් ඇසුරු කරන්නේ කියලා අපේ ලක්ෂණ කීපයක් ඉගෙන ගත්තා. රූප ධර්ම අතරත් ඒ වගේමයි දැන් රූපයනුත් තනිව හටගන්න දේවල් නෙවෙයි. දැන් අපි රූප 28ක් ඉගෙන ගත්තා. තනි තනි වශයෙන් රූප විභාගයේදී. එතකොට ඒ වෙන් වෙන් වශයෙන් ඉගෙන ගත්තට මේ රූප එකක්වත් තනිව හට ගන්න දේවල් නෙවෙයි. එතකොට ඔවුනොවුන්ගෙන් වෙන් කරන්න බෑ මේ රූප. ඒ නිසා හැම වෙලාවකම රූපයන් හට ගන්නකොට පහළ වෙන්නේ රූප කලාප වශයෙන් තමයි පහළ වෙන්නේ. ඒ කියන්නේ මිටියක්, සමූහයක් වශයෙන් තමයි රූප පහළ වෙන්නේ. ඒතර ඒ ආකාරයේ රූප කලාප 21ක් තියෙනවා. ඒතර 21ක් පිළිබඳව අපි සාකච්ඡා කළ යුතු වෙනවා. අපේ රූප සමුට්ඨානවලදී ඉගෙන ගත්තා කම්මජ, චිත්තජ, ඍතුජ ආහාරජ වශයෙන්. ඒතර ඒ අනුව තමයි මේ කලාපයන්ගේ බෙහෙදය පවතින්නේ. කියන්නේ දැන් කම්ම සමුට්ඨාන රූප කලාප 9ක්. ඒ වගේම චිත්ත සමුට්ඨාන රූප කලාප 6ක්. ඒ වගේම උතුජ රූප කලාප 4ක් සහ ආහාරජ රූප කලාප දෙකක් වශයෙන් තමයි මේ 21 සංග්‍රහයට යන්නේ. ඒකෙන් දැන් කම්ම සමුත්ථාන රූප හැටියට අපි ඉගෙන ගත්ත කර්මයේ ප්‍රත්‍යයෙන් හටගන්නා රූප පිළිබඳව. එතකොට දැන් කම්ම සමුත්ථාන රූප කලාප සියල්ල මේ කලාප සංග්‍රහය තුල නමයක් වශයෙන් උගන්වනවා. ඒ කියන්නේ චක්කු දසක, සෝත දසක, ගහන දසක, જીවහා දසක, කාය දසක, ඉත්තිභාව දසක, පුම්භාව දසක, හදේ වත්තු, කියන වත්තු දසකේ සහ ජීවිත නවක. ওই විදිහට තමයි කම්මජ රූප කලාප නැත්තම් කම්ම සමුත්ථාන රූප කලාප නමයක් හැටියට උගන්වන්නේ එතන. ඊට පස්සේ චිත්තජ රූප කලාප හයක් උගන්වනවා. එතකොට චිත්ත සමුට්ඨාන රූප කියලා අපි කිව්වේ මේ සිතේ උපනිශ්‍රයෙන් හට ගන්නා රූප. ඒතර එතන රූප කලාප හයක් උගන්වනවා. දැන් සුද්ධාෂ්ටකයයි ඊළඟට කාය විඤ්ඤාත්තේ නවක කලාපයයි ඊළඟට වාක් විඤ්ඤාප්ති දසක කලාපයයි ඊළඟට ලහුතාදී ඒකාදසක කලාපයයි ඊළඟට කාය විඤ්ඤාප්ති ලහුතාදී ද්වාදසක කලාපය ඊළඟට වාග් විඥප්ති ශබ්ද ලහුතාදී තේරසක කලාපය කියලා චිත්ත සමුට්ඨාන රූප කලාප හයක් උගන්වනවා. ඊළඟට උතු සමුට්ඨාන වශයෙන් රූප කලාප හතරක් උගන්වනවා. ඒ කියන්නේ සුද්දාස්තකයයි, ශබ්ද නවකයයි ඊළඟට උගන්වන ලහුතාදී ඒකාදශක කලාපයයි ඊළඟට ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපයයි කියලා උතුසමුට්ඨානික වශයෙන් උත් රූප කලාප හතරක් උගන්වනවා. ඊළඟට ආහාරජ වශයෙන් ආහාර සමුට්ඨාන රූප කලාප දෙකක් උගන්වනවා. සුද්දාෂ්ටකයයි ලෞතාදී ඒකාදශක කලාපයයි කියලා ආහාරජ වශයෙන් ආහාර සමුට්ඨාන රූප කලාප දෙකක් උගන්වනවා. ඒතර මෙතන රූප කලාප සියල්ල 21ක් තියෙනවා. පැහැදිලිනේ 21නේ. ඒ කියන්නේ කම්මසමුට්ඨාන රූප කලාප 9ක් ඊළඟට චිත්ත සමුට්ඨාන රූප කලාප 6ක් උතු සමුට්ඨාන රූප කලාප 4ක් ආහාර සමුට්ඨාන රූප කලාප 2ක් ඒතර ඔක්කොම 21ක් ඒතර මෙතනින් දැන් කම්ම සමුට්ඨාන රූප කලාප 9 පිළිබඳව ඉගෙන ගන්නකොට දැන් මෙතන අපි ඉගෙන ගත්තා දැන් ඉස්සරෝම ඉගෙන ගත්තේ ඒක ලියසි මතක තියාගන්න. කියන්නේ චක්කු දසක කලාප. ඒතර චක්කු දසක කලාපයක් කියලා කියන්නේ දැන් මේ අපි ඉගෙන ගත්ත මීට කලින් රූප ඉගෙන ගන්නකොට අවිනිබ්බෝග රූප කලාපයක් කියලා. මතකයි නේද? කියන්නේ අවිනිබ්බෝග රූප කලාප කියලා කිව්වේ කිසිම අවස්ථාවක ඔවුනොවුන්ගෙන් වෙන්ව පවතින්නේ නැහැ. මේව ඔක්කොම එකටමයි තියෙන්නේ. ඒතර මේකට තමයි අපි සුද්දාෂ්ටකය කියලාත් කිව්වේ. කියන පාඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන මේ සුද්දාෂ්ටකය. එතකොට මේ රූපයන් මතක තබා ගන්න ලේසි හැම රූප කලාපයකටම කියන්නේ මේ සුද්දාෂ්ටකය ඇතුළත් වෙනවා. ඒ කියන්නේ දැන් අපි මේ කම්ම සමුට්ඨාන රූප කලාප පිළිබඳව ඉගෙන ගන්නකොටත් මේ සුද්දාෂ්ටකය ඒ තුර යෙදෙනවා. ඒතර අපි මේව ඉගෙන ගත්තේ අනේකාන්ත රූප හැටියට. නේ එතන අනේකාන්ත රූප හැටියට කියවේ කර්මයෙන් චිත්තයෙන් ඍතුවෙන් ආහාරයෙන් කියන මේ හේතු සියල්ලන්ගෙන්ම උපදිනවා මේ සුද්ධාෂ්ටකය කියන දේ. එතන දැන් මෙතන කම්ම සමුට්ඨාන රූප කලාප නමය තුල දැන් චක්කු දසක කලාපය තයිති වෙන්නේ මේ සුද්ධාෂ්ටකයයි කියන අවිනිභෝග රූප 8යි. එතකොට චක්කු ප්‍රසාදයයි ජීවිතින්ද්‍රියයි කියන රූප 10. ඒකට කියන චක්කු දසක කලාප කියලා. සෝත දසක කලාපයට අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි සෝත ප්‍රසාදයයි ජීවිතින්ද්‍රියයි. ඒතර ඒ 10ට කියනවා සෝත දසක කලාප. ඊළඟට ගහන දසක කලාපයටත් සුද්දාෂ්ටකයයි ඊළඟට ගහන ප්‍රසාදයයි ජීවිතින්ද්‍රියයි. ඒතර ගහනක් එතන 10ක් තියෙන එකට කියනවා ගහන දසක කලාපය. ජීවහා දසක කලාපයට අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි ජීවහා ප්‍රසාදයයි ජීවිතින්ද්‍රියයි. ඊට පස්සේ කාය ප්‍රසාදයට නැත්නම් කාය දසකයට අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි කාය ප්‍රසාදයයි ජීවිතින්ද්‍රියයි. ඊළඟට දැන් ඉස්තිභාව රූප. එතන දස කලාපයක් තියෙන. එතන අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි ඉත්තිභාව රූපයයි ජීවිතින්ද්‍රියයි. ඊළඟට පුරුෂ භාව රූපේ නැත්නම් ඒ පුරුෂ භාව දසක කලාපයට අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි ජීවිතින්ද්‍රියයි එන්ට පුරුෂ නැත්තම් මිත්‍ති පුරුෂ ප්‍රසාදය කියන එක. ඊට මෙතන ඒ දස කලාපයන් අයිති ඊට පස්සේ වත්තු දසකය. වත්තු දසකයට අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි ඊළඟට හෘද වස්තු රූපයයි කියන රූපයයි ජීවිතින්ද්‍රියයි. ඊළඟට ජීවිත නවක කලාපයක්. එතන තියෙන නවක කලාපයක් තියෙන්නේ මේ ජීවිත නවක කලාපයට අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි ජීවිතින්ද්‍රියයි කියන රූප 9. ඒතර මෙතන රූප කලාප 9ක්. ඒතර මේ 9යට කියනවා කම්ම සමුට්ඨාන රූප කියලා. ඒක මතකයිනේ තුරුනේ. කියන්නේ චක්කු දසක, සෝත දසක, ගාහන දසක, ජීවහා දසක, කාය දසක, ඉත්තිභාව දසක, පුම්භාව දසක, වත්තු දසක සහ ජීවිත නවක. ඒතර මේවා කම්ම සමුට්ඨාන රූප කලාපයන්. ඊළඟට තියෙනවා චිත්ත සමුට්ඨාන රූප කලාප 6ක්. ඒතර චිත්ත සමුට්ඨාන රූප කලාප 6ට මුලින්ම තියෙනවා සුද්ධාෂ්ටක කලාපයක්. ඉන් සුද්ධාෂ්ටකයේ දැන් කටපාඩම්. නේ සුද්ධාෂ්ටකයේ කටපාඩම්. අවිනිභෝග රූප 8. ඊට පස්සේ තියෙනවා කාය විඤ්ඤාප්ති නවක කලාපය. කාය විඤ්ඤාප්ති නව කලාපය දැන් අපි ඉගෙන ගත්තා කාය විඤ්ඤාප්ති සහ වාග් විඤ්ඤාප්ති කියන දෙක චිත්ත සමුට්ඨානිකයි කියලා. නේ සිතෙන්මයි හටගන්නේ. ඒතර ඒ නිසා තමයි මේවා චිත්ත සමුට්ඨාන රූප කලාපයන්ට සංග්‍රහ වෙන්නේ. ඒතර මෙතන අයිති වෙනවා දැන් කාය විඥාප්තියයි සුද්ධාෂ්ටකයයි කියන මේ නමයට කියනවා කාය විඥාප්ති නවක කලාපය. ඊළඟ වාග් විඥාප්ති දසක කලාපයක් තියෙනවා සුද්ධාෂ්ටකයයි ඊළඟට වාග් විඥාප්තියයි ශබ්ද රූපයයි. ඉතින් මෙතන මේ අයිතින රූප 10ක්. වාග් විඥාප්ති දස කලාපයට. ඊළඟ ලහුතාදී ඒකාදස කලාපයක් තියෙනවා. ඉතින් ලහුතාදී ඒකාදසක කලාපයක් කියලා කියන්නේ සුද්දාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප තුනයි එකතු වුණාම මෙතන තියෙන රූප 11ක්. අන්න ඒකට කියනවා ලහුතාදී ඒකාදසක කලාපය. එකත් චිත්ත සමුට්ඨානිකව අයිති වෙන්නේ. ඊට පස්සේ තියෙනවා දැන් කාය විඥාප්ති ලහුතාදී ද්වාදශක කලාපයක්. ඒ කියන්නේ සුද්දාෂ්ටකයයි කාය විඥප්තියයි ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන රූප තුනයි කියන මේ රූප 12 සං අයිති වෙන්නේ මේ කාය විඤ්ඤප්ති ලහුතාදී ද්වාදශක කලාපයට ඊට පස්සේ තියෙනවා වාග් විඤ්ඤප්ති ශබ්ද ලහුතාදී තේරසික කලාපයක් දැන් එතන තියෙන්නේ සුද්දාෂ්ටකයයි ශබ්ද රූපයයි වාග් විඥප්තියයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන රූප 13. උතර මේ 6 අයිති වෙන්නේ චිත්ත සමුට්ඨාන රූප කලාපයන් කොටසට. ඊළඟට උතු සමුට්ඨානික රූප. අපි උතු සමුට්ඨානික රූපත් ඊට කලින් ඉගෙනගෙන තියෙනවා. ඒතර මේ උතු සමුට්ඨානික වශයෙන් පහළ වෙන රූප කලාප තියෙන්නේ හතරයි. දැන් උත්සමුට්ටානික වශයෙන් රූප කලාප හතරක් කියලා කීවෙතන සුද්දාෂ්ටකයයි සුද්දාෂ්ටකය මතකයි ඊට පස්සේ ශබ්ද නවක කලාපය ශබ්ද නවක කලාපය කියන්නේ සුද්දාෂ්ටකයයි ශබ්දයයි ශබ්ද නවක කලාපය ඊළඟට ලහුතාදී ඒකාදස කලාපය ඒකත් උත්සමුට්ටානිකව පහළ වෙනවා එතන ශබ්ද ලහුතාදී ඒකාදස කලාපය කියලා කියන්නේ එතන අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ ටික. ඊට පස්සේ තියෙනවා ශබ්ද ලහුතාදී ද්වාදශක කලාපය. එතනත් සුද්දාෂ්ටකයයි ශබ්දයයි ඊළඟට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූප 12. එතන මේ හතර අයිති වෙන්නේ උතු සමුට්ඨානික රූපයන් යටතට. ඊළඟට තියෙනවා ආහාර සමුට්ඨාන රූප කලාප දෙකක්. ආහාර සමුට්ඨාන රූප කලාප දෙකට අයිති වෙන්නේ සුද්දාෂ්ටකයයි ඊළඟට ලහුතාදී ඒකාදශක කලාපයයි. ලහුතාදී ඒකාදශක කලාපය කියලා කිව්වේ සුද්දාෂ්ටකයයි ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන රූප 11. ඒතර මෙන්න මේ රූප කලාප 21 තමයි අපි කලාප යටතේ ඉගෙන ගන්නෙ. ඒතර මේ කලාප වශයෙන් මේ රූපයන් ඉගෙන ගැනීම තුල අපි බලාපොරොත්තු වෙන්නේ මූලික වශයෙන්ම මේ රූප ධර්ම කියලා කියන්නේ තනිව හටගන්න දේවල් නෙවෙයි කියන එක. ඒතර අපි රූපයන් ගැන මුලින්ම ඉගෙන ගන්නකොට අර ලක්ෂණ කීපයක් ඉගෙන ගත්තනේ. කියන්නේ සබ්බංච පනේතං රූපං අහේතුකං සප්පච්චයං සාසවං සංකතං ලෝකීයං අනාරම්මනං අපහාතබ්බ මේවාති කියලා. ඒතර මෙතන සබ්බංච පනේතං රූපං අහේතුකං කියලා කිව්වේ අහේතුකව දැන් අපි දැන් හේතු දැන් මෙතන අහේතුකම් කියලා කියන්නේ අහේතුකව කියන අර්ථයෙන්. ඒතර රූප සමුත්ථානවලදී පෙන්වන්නේ රූප හටගන්න හේතු ටික. ඒතර මොකද්ද මෙතන වෙනසක්? ඒතර මෙතන අපි පැහැදිලි කළේ අහේතුකම් කියලා කිව්වේ කිසිම හේතු ප්‍රත්‍යයකින් තොරව හටගන්නවා කියන අර්ථයකින් නෙවෙයි. මොකද අපි ඒක ඉගෙනගෙන තියනවා අපි මේ රූප වශයෙන් ඉගෙන ගන්න දේවල් සංකත සංකතයිනේ. ඒතර හේතු ප්‍රත් ඒතර සංකතයි කියලා යෙදෙන්නෙම හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා කියන එක. ඊට පස්සේ තථාගත ධර්මයේ තුල තථාගතයන් වහන්සේ විසින් දැන් එක හේතුවකින් හට ගන්නවා කියන එකක් මේ ලෝකයේ තුල विद्यमान වෙන්නේ නැහැ. දැන් ඒ නිසා තමයි සබ්බං ඒකත්තං කියලා වාදයක් තිබුණා. ඉතින් සබ්බං ඒකත්තං කියන එක තථාගතයන් වහන්සේ බැහැර කරනවා. එහෙම වෙන්න බෑ කියලා කියනවා. එහෙනම් මෙතන හේතු ප්‍රත්‍ය රාශියකින් තමයි හටගන්නේ. එහෙනම් මේ රූපයන් හටගන්නකොටත් හේතු ප්‍රත්‍ය රාශියක එකතුවකින් තමයි පහළ වෙන්නේ. ඉතින් මේ රූපයන් එකටම දැන් කලාප වශයෙන්ම හටගන්නම කලාප වශයෙන්ම නිරුද්ධ වෙනවා. ඒතර මේ විදිහට තමයි පවතින්නේ. ඒතර එහෙනම් විදර්ශනා වඩන යෝගාවචරයා නුවණින් දකිනවා නම් මේ රූපයන්ගේ ස්වභාවය කවර ආකාරයකින්ද පවතින්නේ කියලා. එහෙනම් මෙතන තියෙන්නේ අතරක් නෑරම දැන් රූපයන්ගේ හට ගැනීම ගැන අපි ඉගෙන ගත්තා. ඒතර අපි කිව්ව කම්මජ රූප. දැන් රූප සමුත්ථානවලදී කම්මජ රූපයන් පිළිබඳව අපි ඉගෙන ගත්තා. මේ කම්මජ රූප කියන දේවල් දැන් චිත්තක්ෂණයක් තුල. ඒ කියන්නේ අපි දැන් සිතක අවශ්‍ය හැටියට අපි කියවේ චිත්තක්ෂණයක්නේ. ඒ කියන්නේ උපාද තිතිභංග. ඒතර කම්මජ රූප කියන දේවල් සිතේ උපාදක්ෂණයේත් පහළ වෙනවා, තිතික්ෂණයේත් පහළ වෙනවා, භංගක්ෂණයේත් පහළ වෙනවා කම්මජ රූප. එතකොට චිත්තජ රූප පහළ වෙන්නේ සිතේ උපාදක්ෂණයේදී විතරයි කියලා. මතකයිනේ. ඒකේ හේතුත් කිව්වා ඇයි උපාදක්ෂණයේදී පමණක් පහළ වෙන්නේ කියලා. ඊට පස්සේ දැන් ඉතුජ රූප ඉතුජ රූප පහළ වෙන්නේ තිතික්ෂණයේදී. දැන් ඒකයි තිතිකාලම උපාදාය උතු සමුට්ටාන. දැන් කම්ම සමුට්ඨාන රූප හටගන්නේ උපාදක්ෂණයේ ත්‍රිතික්ෂණයේ භංගක්ෂණයේ චිත්තජ රූප හටගන්නේ උපාදක්ෂණයේදී පමණයි ත්‍රිතික්ෂණයේදී භංගක්ෂණයේදී චිත්තජ රූප හටගන්නේ නැහැ එතකොට මේ ඍතුජ රූප කියනව හටගන්නේ ත්‍තිකාලම උපාදාය උතු සමුට්ඨාන එහෙනම් අන්න රූපයන්ගේ ත්‍තිතිය නැත්නම් මේ සිතේ ත්‍තික්ෂණයේදී තමයි ඍතුජ රූපයන්ගේ පහළවීම තියෙන්නේ. ඒතර ආහාරජ රූප හටගන්නේ කිනම් අවස්ථාවකදීද කියන එක පැහැදිලිව දක්වලා නැහැ. කොතනින්ද පටන් ගන්න කියලා. දැන් ඒක අපිට රූප ප්‍රවෘත්තියේදී ටිකක් සාකච්ඡා කරන්න පුළුවන්. මේ ආහාරජ රූප හටගන්නේ කොතනින්ද, කවද්ද, කොහොමද කියන එක පිළිබඳව. ඉතින් මේ රූප කලාප ඉගෙන ගැනීම තුළ අපිට ලැබෙන දේ තමයි තමන්ට නුවණින් විදර්ශනා වඩන අවස්ථාවන් තුළ දැනගන්න පුළුවන් වෙන මේ රූපයන් කියලා කියන්නේ මේ එකම විදිහට එකම හේතුකින් හටගෙන වසර ගණනාවක් එක දිගට බොහෝ කාලයක් පවතින එකක් නොවන බව. එතකොට යම් වෙලාවක රූපයේ වෙනස් වීමක් දුටුවොත් අන්න මේක ගැන අවබෝධයක් තියෙන කෙනා එතකොට රූපය ගැන ශෝක වෙන්නේ නැහැ. කම්පා වෙන්නේ නැහැ, කනගාටු වෙන්නේ නැහැ. ඇයි රූපයේ ස්වභාවය තමයි මේ. කියන්නේ කලාප වශයෙන්ම හට ගන්නවා කලාප වශයෙන්ම නිරුද්ධ වෙනවා. ඒතර ඒකට අපේ සම්බන්ධයක් තියනවද? නෑ. එතන තියෙන අපි අලුතෙන් එකතු කරගත්ත දෙයක් තියෙන්නේ. අපේ කියලා, මගේ කියලා. නේ? අර සක්කාය දිට්ඨියෙන් යුක්තව අපි ඇති කරගත් අදහසක් විතරයි එතන තියෙන්නේ. නමුත් සාමාන්‍ය ජීවිතය තුළ ලෝක ස්වභාවය තමයි කිසි කෙනෙකුගේ බලපෑමකින් තොරව ඒ වගේම අපගේ කැමැත්තෙනුත් තොරව අන්න හේතු ප්‍රත්‍යයන් නිසා රූපයන් හට ගන්නවා. ඒ වගේම හේතු නිරුද්ධ වීමෙන් රූපයත් නිරුද්ධ වෙනවා. ඒතර එහෙනම් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේකයි ලෝක පැවැත්ම. අන්න ඒක තේරුම් ගන්න කියලා. ඒතර මේ රූප කලාප පිළිබඳව ඉගෙන ගන්නකොට දැන් මේ රූප කලාපයන් තුල තියෙන සුද්දාෂ්ටකයයි ඊළඟට උතු සමුට්ඨානික සුද්ධාෂ්ටකය මෙතන කියන්නේ මේ උතු සමුට්ඨානක වශයෙන් පහළවන සුද්ධාෂ්ටකයයි ලහුතාදී ඒකාදස කලාපයයි. කියන්නේ සුද්ධාෂ්ටකයයි ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූප 11යි කියන මේ රූප කලාප දෙක අධ්‍යාත්මික సంతානෙත් බාහිර సంతානෙත් කියන සියලු තැන්හි विद्यमान වෙනවා. කියන්නේ මේ රූප කලා දැන් අපි රූප හැටියට ඉගෙන ගන්නකොට මේ ලෝකය තුල මේ අපිට පේන ආධ්‍යාත්මික වශයෙන් අපි මගේ කියලා සනකලන රූප කොටාසයක් තියෙනවා. අජ්ජත්තික රූප හැටියට. ඊට පස්සේ බහිද්ධා රූප කියලා මේ බාහිර වශයෙන් පවත්නා රූප කොටාසයකුත් विद्यमान වෙනවා. කියන්නේ අපේ ශරීරයේ නැත්තම් අජ්ජත්තික රූප කියලා ගන්න මේ තමාගේයි සලකනු ලබන රූප කොටාසයට පරිබාහිරින් මේ අපිට පේන්න තියෙන හැම එකක්ම බාහිර රූප. නේ මේ ඔක්කොම බාහිර රූප. එතකොට මේ බාහිරින් පවත්නා රූපයන් තුල පවතින්නේ කියන සුද්ධාෂ්ටකයයි ඊළඟට ලහුතාදී ඒකාදශක කලාපය කියන එක අජ්ජත්තික බාහිර කියන සීලු තන්හි විද්‍යමාන වෙනවා. කියන්නේ දැන් අපි බාහිර ලෝකයේ වශයෙන් දකිනකොට අපිට පේන්න තියෙන රූප කොටාසයක්. එක්කෝ අපි ලෝකය කියලා ග්‍රහණය කරන්නේ මේ රූප. ඒකයි තථාගතයන් වහන්සේ ලෝක සූත්‍රයේදී සංයුත්ත නිකායේදී පෙන්වා දෙනවා මහණෙනි ලෝකය කියන්නේ කවරක්ද? එතකොට එතනදී තථාගතයන් වහන්සේ පෙන්වන්නේ එතන පුද්ගලයන්ගේ අදහසට අනුරූපීව ප්‍රකාශ කරන එක පිරිසක් මේ රූප ලෝකයේ හැටියට සලකනවා. තවත් පිරිසක් ශබ්දයේ ලෝකයේ හැටියට සලකනවා. ඊළඟට මේ තියෙන ගන්ධයන් ලෝකයේ හැටියට සලකනවා. රසයන් ලෝකයේ හැටියට සලකනවා. ස්පර්ශයන් ලෝකයේ හැටියට සලකනවා. ඉතින් මේවා තමයි ලෝකයේ හැටියට සලකන්නේ. දැන් කියන යම් කිසි කෙනෙක් මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට එහා ලෝකයේ කියලා දෙයක් පනවනවා නම් කියනවා එයාට පනවන්න දෙයක් නැහැ කියලා කියනවා. එයා මුලාවටපත් වෙනවා කියලා කියනවා. ඒ කවරක් නිසාද? අපි නුවණින් මේක විග්‍රහ කරගෙන ගියොත් අපිට ලෝකය කියලා දෙයක් සම්මුඛ වෙනවා නම් ඒ සම්මුඛ වෙන්නේ මේ රූප. ඒතර නුවණින් දකිනකොට අන්න රූපවලට එහා අපිට ලෝකය කියලා පනවන්න පුළුවන් තැනක් නැහැ. ඒ වගේම ශබ්ද අන්න ශබ්දවලට එහාත් ලෝකය කියලා පනවන්න තැනක් නැහැ. නේද ගන්ධයන්ට එහා ලෝකය කියලා පනවන්න තැනක් නැහැ. ඊපස් රසයන්ට ස්පර්ශයන්ට. ඒතර මේවා තමයි ලෝක. ඉතින් කියනවා දැන් මේ බාහිරින් පවත්නා හැම රූපයක් තුළම අඩංගු වෙන්නේ සුද්දාෂ්ටකයයි ඊළඟට ලහුතා මුදුතා කම්මඤ්ඤතා කියන මේ රූප තුනයි කියන මේ රූපයන් පමණයි කියලා කියනවා. ඒතර ශබ්දයත් උත්සමුට්ටානිකවත් හට ගන්නවා. දැන් ඒ කියන්නේ මේ සුළඟ හමනකොට මේ ජල පහරවල් වේගයෙන් ගලාගෙන යනකොට අපිට ශබ්දයක් ඇති වෙනවා. ඒවා උතුජ ශබ්ද. ඒතර ඒවට මේ වාග් විඤ්ඤාප්තිය සම්බන්ධයක් නැහැ. මොකද අපි ඉගෙන ගත්ත වාග් විඥාප්තිය කියන්නේ මෙතනත් શબ્දයක් නැති වෙන්නේ. කියන්නේ අපි දැන් මේ කතා කරනවා. ඒතර මෙහෙම කතා කරනකොට එතන පහළ වෙන්නේ වාග් විඥාප්තියක්. ඒතර එතන શબ્දය ඇති වෙන්නේ චිත්ත සමුට්ඨාන එකයි. ඒතර බාහිර ලෝකයේ ඇතිවන શબ્ද ඒවා චිත්ත සමුට්ඨානික නෙවෙයි උත සමුට්ඨානික. ඒතර යන්නේ බාහිර වශයෙන් සම්මුඛ වෙන්නේ මේ රූප කලාපයන් අතර මේ සුද්දාෂ්ටකයයි කියන්නේ ශබ්ද නාවක කලාපයත් එක්ක තියෙන එකයි. ඊට පස්සේ මේ ලහුතාදී ඒකාදශක කලාපය කියන මේ රූප කොටස් දෙක පමණයි. ඉතිරි රූප කලාප 19ම විද්‍යමාන වෙන්නේ මේ අජ්ජත්තික సంతානිය තුල පමණයි. ඒ කියන්නේ යම්කිසි ජීවිතයක් තුල පමණයි. කියන්නේ මේ තමන්ගේ ඇයි සලකනු ලබන තත් අජ්ජත්තික సంతානිය පමණයි ඉතිරි රූප කලාප 19ම විද්‍යමාන වෙන්නේ. ඉතින් එතකොට ඒකත් ඉගෙන ගන්නට ඕනේ. ඊට පස්සේ දැන් අපි රූප හැටියට ඉගෙන ගන්න රූපයන් තුල අපි ඉගෙන ගත්තේ මේ ටික විතරද රූප හැටියට. නැහැනේ අපේ තව ඉගෙන ගත්ත පරිච්ඡේද රූපේ හැටියට එකක්. මේ ඉගෙන ගත්තනේ පරිච්ඡේද රූපේ ඉගෙන ගත්තා. ඊට පස්සේ ලක්කන රූප හතරක් ඉගෙන ගත්තා. උපචය, සන්තති, ජරතා, අනිච්චතා කියලා. එතකොට මේ ලක්කන රූප හතරයි පරිච්ඡේද රූපයයි කියන මේ රූප පහ රූප කලාපයන් තුල සංග්‍රහ වෙන්නේ නැහැ. ඒ කවරක් නිසාද? දැන් ලක්කන රූප හතර උපචේ සම්පති ජරතා අනිච්චතා කියන ලක්කන රූප හතර අපි ඉගෙන ගත්තේ වෙනත් හේතුන් නිසා හටගන්න රූප කොටාසයක් හැටියට නෙවෙයි හේතු නිසා හටගන්න රූපයන්ගේ ලක්ෂණ මාත්‍රයක් වශයෙන්නේ කියන්නේ උපචය කියලා කියන්නේ රූපේ උප්පාදේ නැත හට ගන්න අවස්ථාව. උපචය. ඊට සන්තති. සන්තති කියන්නේ මේ රූපයන්ගේ පැවැත්ම. ඊට පස්සේ ජරතා. ජරතා කියන්නේ මේ රූපයන්ගේ වෙනස් වීම. ඒතර අනිච්චතා කියලා කියන්නේ ඒත් වෙනස් වීම කියන රූපයන්ගේ බිඳී යෑම. ඒතර මේවා රූප කොටාස නෙවෙයි රූප වල තියෙන ලක්ෂණ මාත්‍රයක්. ඒ නිසා තමයි ඒවට ලක්ෂණ රූප කියලා නම් කළේ. ඊළඟට අපි මේ ලක්කන රූප අයිති වෙන්නේ උපාදා රූප ගණයට. මේ උපා ඒ කියන්නේ මහා භූත නිසා පවත්නා රූප, උපාදා රූප. ඒතර ඒකත් සිහිපත් කරනවා. ඊට පස්සේ පරිච්ඡේද රූපය. පරිච්ඡේද රූපය කියන එක රූප කලාපයන් යටතේ සංග්‍රහ නොවෙන්නේ ඒක හේතුවක් නිසා හටගන්න එකක් නෙවෙයි. දැන් ආකාශය දැන් පරිච්ඡේද රූපය කියලා කිව්වේ දැන් ආකාශ ධාතුවනේ දැන් ඒක අභිධම්මත් සංග්‍රහයේදී විග්‍රහ කරන්නේ දැන් පරිච්ඡේද රූපං ආකාශ ධාතු නාම දැන් ආකාශ ධාතුවමයි පරිච්ඡේද රූපය කියලා කියන්නේ. ඒතර ආකාශය කියන එක හේතුවකින් හටගත් එකක් නෙවෙයි. ඒතර ආකාශය හටගන්න මොනවද හේතු? ඒකට හේතුවක් පනවන්න බෑ. මොකද දැන් හේතු නිසා හටගත් වස්තුන්ගේ ලක්ෂණ තුනක් පෙන්වනවානේ තථාගතයන් වහන්සේ. ඒ කියන්නේ හේතු නිසා හටගත් වස්තුන් තමයි අපි සංකතයි කියලා කිව්වේ. එතකොට ඒවා ලක්ෂණ තුනක් තියෙනවා තීනිමානි භික්කවේ සංකතස සංකත ලක්ෂණානි. මහණනි මේ වගේ ලක්ෂණ තුනක් තියෙන සංකත වස්තුන් තුල. කියන්නේ උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති. ඒතර එහෙනම් හට ගැනීමක් තියෙනවා ඊළඟට තිතසඤ්ඤ තත්තං වෙනස් වීම තුල පැවැත්මක් තියෙනවා. ඊළඟට බිඳී යෑමක් තියෙනවා. වයෝ පඤ්ඤායතික බිඳී යෑම විනාශේ. ඒතර ආකාශයේ එහෙම දෙයක් තියනවාද? හට ගැනීමක් ඊළඟට මේ පැවැත්ම තුල වෙනස් වීමක් සහ බිඳී යෑමක් නැහැ. එතකොට ආකාශය කියන එක අසවල් කාලයේ හටගත්තා කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ආකාශය අසවල් කාලයෙන් ඔබ පැවතුනේ නෑ කියලා දවසක් පණවන්න බෑ කියලා කියනවා. එතකොට ඒ නිසා ආකාශය කියන එක රූපයක් හැටියට නෙවෙයි සලකන්නේ. මෙතන පරිච්ඡේද රූපය කියලා කිව්වේ අනිකුත් රූපයන් පවතින්නේ මේ ආකාශ ධාතුව තුල. එතකොට ඒවා රූප කලාපයන් වෙන්වෙන් කරන්න වෙන් කරන්න උපනිශ්‍රය වෙනවා මේ පරිච්ඡේද රූපය කියන ආකාශය. අන්න ඒ නිසා තමයි ඒකට පරිච්ඡේද රූපයේ හැටියට නම් තබලා රූප කලාපයන් යටතේ සංග්‍රහ කළේ නැත්තේ. ඉතින් ඒක තමයි රූප කලාප පිළිබඳව අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් රූප කලාප ගැන පාඩම උතනින් අවසන් වෙනවා. ඒතර එච්චරයි රූප කලාප ගැන ඉගෙන ගන්න තියෙන. තව විග්‍රහ තියෙන ඒවා අපි ඔක්කොම අපි කිව්වා මේ ඔක්කොම කියන්න ගියොත් එහෙම මේක පාඩම ලොකු දිග පාඩමක් වෙනවා. එහෙම වුණොත් අපිට මේක අවසන් කරන්න හම්බෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒවා පොත්පත් කියවලා බලලා අටුවා ටීකාවලා තව නොයෙකුත් විග්‍රහයන් තියෙනවා. ඒවත් හොයලා බලලා තව තමන්ගේ ඥානය දියුණු කරගත යුතු වෙනවා. දැන් ඊට පස්සේ කලාප වලින් අනතුරුව තියෙන්නේ රූප ප්‍රවෘත්ති ක්‍රමය. ඒක දැන් දැන් කලාප වලින් පස්සේ තියෙන්නේ පවත්තික්කමතෝ චේව. අන්න රූපයන්ගේ ප්‍රවෘත්ති ක්‍රමය. ඒතර රූපයන්ගේ ප්‍රවෘත්ති ක්‍රමය ගැන ඉගෙන ගන්නකොට තියෙනවා දැන් ප්‍රතිසන්දි වශයෙන් රූපයන්ගේ ක්‍රමයක් තියෙනවා. ඒ වගේම ප්‍රවෘත්ති කියන්නේ රූපයන් පවත්න ආකාරය අනුවත් ක්‍රමයක් තියෙනවා. ඉතින් මේ දෙක පිළිබඳවම අපි ඉගෙන ගන්න ඕන. ඉතින් මේ රූප ප්‍රවෘත්ති යටතේ ඉගෙන ගන්නේ අපි මේ ඉගෙනගත් රූප 28 තවත් විදිහකින් කිව්වොත් මේ රූප කලාප 21 ඒ ඒ භවයන් තුළ යෙදෙන්නේ කවර ආකාරයකින්ද කියන එකයි මේ රූප ප්‍රවෘත්ති යටතේ ඉගෙන ගන්න. එකකින් අදහස් කරන්නේ දැන් අපි මේ ලෝකය කියන එක විග්‍රහ කරනකොට කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක වශයෙන් ඉගෙන ගන්නවා. එතකොට මේ කාම ලෝකයන් තුල, රූප ලෝකයන් තුල, අරූප ලෝකයන් තුල කියන මේ ස්ථාන තුනට තමයි අපි කියන්නේ භවය, භවත්‍රය කියලා කියන්නේ. එතකොට මේ මේක තමයි භවය. ඉතින් මේ මේ භවයන් තුල රූපයන් යෙදෙන්නේ කවර ආකාරයකින්ද කියන එකයි මේ රූප ප්‍රවෘත්ති ක්‍රමය යටතේ ඉගෙන ගන්නෙ. එතකොට රූප ප්‍රවෘත්ති ක්‍රමය දක්වන්නේ සත්වයන්ගේ මේ උපාද ක්‍රම වශයෙන්. දැන් සත්ව සත්වයන් පහළ වෙනකොට සත්වයන්ගේ උප්පත්තිය ආකාර හතරකින් සිදු වෙනවා කියලා දක්වනවා. ඒ කියන්නේ දැන් අණ්ඩජ, ජලාබුජ, සංසේදජ සහ ඕපපාතික වශයෙන් ආකාර හතරකින්. එතකොට දැන් අණ්ඩජ කියලා කියන්නේ biju වටින් උපදින සත්වයෝ. ජලාබුජ කියලා කියන්නේ දැන් මේ මිනිස්සුයෝ ඊළඟට මේ තිරිසන සත්තු, ගාවයන් ආදී වගේ මේ වැදමසින් උපදින සත්වයෝ. ඊට පස්සේ සංසේදජ කියන්නේ නොඑක ආකාරයේ ඔය කුණු ගොඩවල්, පල් වතුර ආදී තැන් වලින් උපදින සත්වයෝ. ඊට පස්සේ ඕපාතික කියලා කියන්නේ අංග ප්‍රත්‍ය සියල්ල සහිතව එකවර පහළවන සත්වයෝ. තමයි ඕපාතික කියලා කියන්නේ ආකාර හතරෙන් තමයි සත්වීන්ගේ පහළවීම සිදු වෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන සත්වීන්ගේ ප්‍රවෘත්ති ක්‍රමය ගැන කියනකොට ප්‍රතිසන්දි අවස්ථාවේ පහළවන රූප කොටස ටිකක් තියෙනවා. ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ ඉන් අනුතුරුව වැඩෙන රූපයන්ගේ ස්වභාවයක් තියෙනවා. ඉතින් එතකොට දැන් සංසේදජ සහ ඕපපාතික කියන සත්ව කොට්ටාසයන් තුළ ඒ කියන්නේ දැන් ඕපාතික වශයෙන් සත්වය පහළ වෙනකොට දැන් දෙවියෝ පහළ වෙන්නේ ඕපාතික වශයෙන්. ඊට පස්සේ නිරය නිතිසතුන් පහළ වෙන්නේත් ඕපාතික වශයෙන්. ඊට පස්සේ නිජ්ජාම තන්හි කියන්නේ പ്രേත කොට්ටාසේ പ്രേතයෝ පහළ වෙන්නේත් ඕපාතික වශයෙන්. ඒතර මේ සත්වීන්ගේ අංග ප්‍රත්‍යයන් පසුව වර්ධනයක් නැහැ. ප්‍රතිසන්දි අවස්ථාවේම සියල්ල ලැබෙනවා. ඒතර ඒ සියල්ල ලැබෙනවා කියන්නේ දැන් උත්කෘෂ්ඨ වශයෙන් ප්‍රධාන වශයෙන් රූප කලාප හතක් ලැබෙනවා. ඒ කියන්නේ චක්කු දසක, සෝත දසක, ගාහන දසක, જીවහා දසක, කාය දසක, භාව දසක, වත්තු දසක. කියන මේ ටික මේ ඕපාතික සහ සංසේජ සත්වයන්ට ප්‍රතිසන්දීදිම ලැබෙනවා කියලා දක්වනවා. ඒතර මේ හතර අතරින් සමහර සංසේජද සත්වයන්ට චක්කු දසක සෝත දසක, ගාන දසක සහ භාව දසක කියන රූප කලාප හතර ඇතැම් අවස්ථාවන් තුල නොලැබී යනවා කියලත් කියනවා. ඇතැම් අවස්ථාවලදී පමණයි. එනක යම් කිසි හේතුවක් කර්මයේ බලපෑමක් නිසා හෝ එහෙම නැත්නම් ප්‍රතිසන්දිය ලැබූ අවස්ථාව තුළ ඇතිවෙච්ච යම් යම් අඩුපාඩුකම් නිසා හෝ නොලැබී යනවා කියලා දක්වනවා. ඉතින් එතකොට අර චක්කු දස කලාප නැත්නම් චක්කු දසකේ නැති අය පහළ නොවුනොත් අන් ඒ අය තමයි අපි දක්වන්නේ ಜಾති අන්ධ හැටියට. ඊට පස්සේ උපතින්ම බිහිරි යන සෝත දශකයේ ලැබිලා නැති අය. ඊට පස්සේ අංග විකලත්වයටපත් වෙනවා. ඊට පස්සේ ওই විදිහට නොඑක ආකාරي අඩුපාඩුකම් මියෙදෙනවා. අන්න මේගොල්ලෝ අපි ඒ නමින් හඳුන්වන්නේ ඒ ඒ කලාපයන්ගේ පහළ නොවීමක් හේතු කොටගෙන. ඒතර අපිට දැන් මේකෙනුත් පැහැදිලි වෙන්නේ අපි මේ සත්වයෝ කියලා ග්‍රහණය කරගෙන තියෙන්නේ කුමකටද කියන එකනේ. මේ ප්‍රශ්නේ නැගෙනවානේ. ඒ කියන්නේ දැන් බැරි වෙලාවත් අපිට චක්කු දස කලාපේ පහළ වුනේ නැත්තම් මොකද්ද කරන්නේ අපි? අන්න එහෙම අපි කල්පනා කරන්න ඕනේ. එතකොට දැන් ඒකෙන් පැහැදිලි වෙන්නේ එනම් මේ අපේ ලෝකය කියලා අපේ ජීවිතය කියලා අපි ග්‍රහණය කරන්නේ කුමක්ද කියන එක. එහෙනම් චක්කු දසක කලාපේ පහළ වෙච්ච නිසා අපි ඇස මගේ කියලා ග්‍රහණය කරනවා. ඒතර බැරි වෙලාවත් චක්කු දසකයක් පහළ නොවුනනම් අන්න ඒ පුද්ගලයාට ඇස කියන එකක් පිළිබඳව කවදාකවත් දැනගන්නවත් ලැබෙනවද? දැනගන්නවත් ලැබෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඊතරම දසකල එහෙනම් අපි මොකක්ද මේ මම කියලා නැත්නම් මගේ ජීවිතය කියලා අපි ග්‍රහණය කරන්න තියෙන්නේ. එහෙනම් මේ ඔක්කොම මේ ඔක්කොම කම්ම සමුට්ඨාන රූපනේ. කර්මයෙන් හටගන්නේ වනේ මේ චක්කු දසක සෝත දසක කියන දේවල්. ඒතරම් අපි පහළ නොවුනනම් එතන කොයිතරම් හානියක් සිදු වෙනවද සත්වයාට. ඒ වගේම සෝත දශකයේ පහළ නොවුණා නම්, භව දශකයේ පහළ නොවුණා නම්, ඒතර ওই විදිහේ නොයේකුත් අඩුපාඩුකම් සහිතව සත්වය ප්‍රතිසන්දි ලබනවා. ඉතින් මෙන්න මේවා මේ රූපයන් ගැන ඉගෙන ගන්නකොට අපි කල්පනා කරන්න තියෙන දේවල්. ඉතින් එතකොට මේ සංසේජිත සහ ඕපාතික කියන මේ සත්වයින්ට ඒ ආකාර විවිධත්වයක් තියෙනවා. ඊට පස්සේ අණ්ඩජ සහ ජලාබුජ කියන මේ සත්ව කොටාසයන්ට දැන් මිනිස්සුයොත් අයිති වෙනවා. එතන මේ මිනිස්යාදී සත්වීන් අපි ආශ්‍රය කරගෙන මේ රූපයන්ගේ පහළවීම සිහිපත් කළොත් එහෙම දැන් ප්‍රතිසන්දිය ලබන අවස්ථාව තුළ සංසේජ සහ ඕපාතික සත්වීන්ට අර වගේ කලාපයන් හතක් පහළ වුණාට ඒ කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය භාව වත්තු කියන මේ දසක පහළ වුණාට සංසේජය සහ ඕපාද කියන සත්වයන්ට මිනිස්යාදී සත්වයන්ට මේවා එකවර පහළ වෙන්නේ නැහැ. අපි ඉගෙන ගත්ත මවකුසක් තුළ ප්‍රතිසන්දිය ලබනකොට ඒ ප්‍රතිසන්දික්ෂණයත් සමගින්ම එකට පහළ වෙන්නේ රූප කලාප තුනක් පමණයි. උත්කෘෂ්ඨ වශයෙන් කියන්නේ කාය දසක, භව දසක, වත්තු දසක. ඒකිනුත් භව දසකේ නැතිව ප්‍රතිසන්දිය ලබන්න පුළුවන්. ඒ කියන්නේ අර ඉතිරි එක ඉතිරි දෙක පමණක් තියෙද්දි. ඉතින් එතකොට දැන් මේ ආකාරයෙන් මේ සත්වයාගේ වර්ධනය සිදු වෙන්නේ කවර ආකාරයකින්ද කියලා දැන් ප්‍රතිසන්දි ක්‍රමේනුත් ප්‍රවෘත්ති ක්‍රමේනුත් කියන දෙකෙන්ම දක්වනවා. එතකොට ප්‍රතිසන්දි අවස්ථාවේ තමයි අර දස කලාප තුනක් පහළ වුණේ. කාය දසක, භව දසක, වත්තු දසක කියන කලාප තුන පහළ වුණේ. එතකොට එතන නැහැ නේද? චක්කෝ දසක, සෝත දසක, ගාහන දශක, ජීවහා දශක ඒ කලාපයන් පහළ වුණේ. එහෙනම් ඒවා පහළ වෙන්නේ ප්‍රවෘත්ති අවස්ථාවේදී. ප්‍රතිසන්දිය ලැබුවට පස්සේ. ඒතර දැන් සත් මවකුස සත්වයේ ප්‍රතිසන්දිය ලැබුවාම ඒ ප්‍රතිසන්දිය ලැබූ සත්වයාගේ මේ රූපයන්ගේ වර්ධනය දැන් සිතේ වර්ධනය වීමක් නැහෙනේ. වර්ධනය වීමක් තියෙනවා සිතේ. නැහෙනේ. ඒතර වර්ධනය වෙන්නේ රූප. එහෙනම් ඒකයි අපි සත්වයා කියලා කිව්වෙ මෙතන. එහෙනම් මේ සත්වයාගේ වර්ධනය සිදුවන අවස්ථාව දැන් නොයෙකුත් ක්‍රමයන්ගෙන් දක්වනවා. දැන් අට කතාවල ටීකාවල වෙනම දක්වනවා. තථාගතයන් වහන්සේමත් ඒක දක්වලා තියෙන කොහොමද මේක සිදු වෙන්නේ කියන එක. ඒතර තථාගතයන් වහන්සේ මේක පෙන්වා දෙනවා දැන් සංයුත්ත නිකායේ යක්ක සංයුත්තේ ඉන්දක කියන සූත්‍රයේදී මේ කලලය කොහොමද වර්ධනය වෙන්නේ දිගින් දිගට මේ රූප කලාපයන් වර්ධනය වීම හේතු කොටගෙන කියලා දක්වනවා. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ පඨමං කලලං හෝති කලලා හෝති අබ්බුදා අබ්බුදා ජායතේ පේසි පේසි නිබ්බත්තතේ ඝනු ඝනාපසාකා ජායන්ති කේසාලෝමා නකාපිච කියලා ආකාර කීපයකින් දක්වනවා. මේ කලලයේ වර්ධින කියන පඨමං කලලං හෝති මුලින්ම කලලය. ඒ කලලයට තමයි අපි කියන්නේ චක්කු මේ අර දස කලාප තුන. කාය දසක, භව දසක, වත්තු දසක කියන එක. ඊට පටමන් කලලං හෝති. ඊට පස්සේ කලලා හෝති අබ්බුදා. දැන් කලලය ක්‍රමයෙන් වර්ධනය වෙනකොට එතන හට ගන්නවා අබ්බුදේ කියලා අවස්ථාවක්. අබ්බුදා ජායතේ පේසී. ඒතර අබ්බුදේ තවත් ටිකක් වර්ධනය වෙලා පේසී කියන අවස්ථාවටපත් වෙනවා. ඊට පස්සේ පේසී නිබ්බත්තතේ ඝනෝ. අන්න පේසී අවස්ථාවෙන් පස්සේ ගහන කියලා අවස්ථාවට එනවා. ඝනා පසාකා ජායන්ති. ඒතර මේ ඝන අවස්ථාවටපත් වුණාට පස්සේ එතනින් හට ගන්නවා කියන බුබුලු පහක්. ඒ කියන්නේ හිසට එකක්, අත් දෙකට දෙකක් සහ පාදයකට දෙකක් වශයෙන්. ඒතර ඝන පසාකා ජායන්ති. ඒක ක්‍රමයෙන් වර්ධනය වෙලා කේසාලෝමා නකාපිච මේ කෙස්ලොම් ආදී මේ ශරීරය ක්‍රමයෙන් වර්ධනය වෙනවා කියලා කියනවා. ඒතර ඒක අට කතාවන් තුල දක්වනවා මේ දැන් චක්කු ප්‍රසාදාදී මේ ප්‍රසාද වස්තුන් පහළ වෙන්නේ කොපමණ කාලයක් ඉක්ම ගියාටද පස්සේ කියලා. ඒතර ඒගොල්ලෝ දක්වන්නේ දැන් කලලය හටගෙන සති 11ක් ගියාට පස්සේ තමයි මේ කෙස්ලොම් ආදී හට ගන්නවා කියලා කියන්නේ. දවස් වශයෙන් කියනවනේ 77 වෙනි දවසේදී තමයි මේ චක්කු ප්‍රසාදාදී ප්‍රසාද වස්තු පහළ වෙන්නේ කියලා අට කතාවන් තුල විග්‍රහ කරනවා. ඊට පස්සේ ওই විදිහට පැහැදිලි කරලා දැන් රූප කලාපයන් ගැන කියනකොට දැන් අට කතාවන් තුල මේ වගේ ස්වභාවයක් දක්වලා තිනවා. ඒ කියන්නේ දැන් කලලය කියන්නේ කුමක්ද? දැන් ඒතර කලලයේ ස්වභාවය කවරක්ද කියලා දැන් අට කතාවන් තුල දක්වන්නේ අර තිල තේලස යතා බින්දු සප්පි මින්දු අනාවිල ඔය විදිහට දැන් කියන එක පැහැය හරියට තල තෙල් බිඳක් වගේ කියනවා. ඒවං වන්නස්ස පටිභාගං කලලන්ති පවුච්චති කියලා මෙන්න මේ කලලයේ වර්ණය දක්වනවා. ඊට පස්සේ කලලය සත්තාහං කලලං හෝති පරිපක්කං සමූහකං විවට්ටමානං තබ්භාවං. දැන් ওই විදිහට කලලයේ සතියක් පැවතිලා ඉක්ම ගියාට පස්සේ තමයි අර අනිත් අවස්ථාවටපත් වෙනවා කියේ. කලලං හෝති කලලං හෝති අබ්බුදා කියලා දැක්වි. ඉතින් මේ විදිහට මේ රූපයන් දක්වලා දැන් මේ දක්වාම කම්මජ රූප පහළ වුණා. ඊට පස්සේ චිත්තජ රූප පහළ වුණා උතුජ රූප පහළ වුණා. කියන්නේ කම්මජ රූප සිතේ උපාදක්ෂණයේ පටන්ම පහළ වුණා ප්‍රතිසන්දියේ පටන්ම චිත්තජ රූප දෙවෙනි සිතේ ඉඳලා කියන්නේ දෙවෙනි සිතේ උපාදක්ෂණේ කියන්නේ ප්‍රතිසන්දිය ලැබුවාට පස්සේ ප්‍රතිසන්දි සිත නිරුද්ධුණාට පස්සේ හට ගන්නවානේ භවංග සිතක්. ඒ භවංග සිතේ උපාදක්ෂණයේ පටන් හැම උපා සිතක උපාදක්ෂණයකදීම පහළ වුණා චිත්තජ රූප. ඊට පස්සේ ඒ පහළ වෙච්ච හැම සිතකම තිතික්ෂණයේදී පහළ වුණා ඍතුජ රූප. එහෙනම් ආහාරජ රූප පහළ වුණේ කොතැන් සිටද? ඒක තථාගතයන් වහන්සේ පෙන්වා දෙන්නේ යං චස්ස භුඤ්ජතේ මාතා අන්නං පානං ච භෝජනං තේනසෝ තත්ත යාපේති මාතු කුච්චි ගතෝ නරෝ කියලා. ඒ කියන්නේ යම් මොහතක දෙමව්පිය නැත අම්මා විසින් ගන්නාලද ආහාර පානයන් මේ දරුවාගේ ශරීරයට යොමු වීමේ සිදුවුනේ යම් දවසකදීද අන්න ඒ මොහොතේ පටන් මේ ආහාරජ රූප කියන දේවල් මව කුසේ වැඩෙන දරුවා තුල පහළ වෙනවා කියලා පෙන්වා දෙනවා. ඉතින් එතකොට ඒක මේ රූපයන්ගේ වර්ධනය පිළිබඳව තථාගතයන් වහන්සේ සංයුත්ත නිකාය අක්ක සංයුත්තේ ඉන්දක සූත්‍රයේදී දේශනා කරපු කොටාසේ. ඉතින් මේ රූප ප්‍රවෘත්ති ක්‍රමය තුල දැන් ඊට පස්සේ පෙන්වා දෙනවා දැන් අපි මේ කතා කළේ මේ කාම ලෝකයේ රූප ප්‍රවෘත්ති පිළිබඳව. ඊට පස්සේ තේනවා රූප ලෝකයන්ගේ රූප ප්‍රවෘත්තිය. රූප ලෝකයේ පහළවන බ්‍රහ්මයන්. ද රූප ලෝක හැටියට අපි ඉගෙන ගත්ත රූප ලෝක 16ක් පිළිබඳව. කියන්නේ ප්‍රථම අධ්‍යාන භූමි, ද්විතීයික අධ්‍යාන භූමි, තෘතීයික අධ්‍යාන භූමි, චතුර්ථ අධ්‍යාන භූමි සහ ඊට සනාගාමින් වහන්සේලා උපදින භූමි පහක් අසඤ්ඤ තත්ත්වය. රූප 16ක් ඉගෙන ගත්ත ලෝක හැටියට. එතකොට මේ ලෝක 16 තුල උපදින සත්වීන් නැත්තම් බ්‍රහ්මීන්ගේ රූප ප්‍රවෘත්ති සිදු වෙන්නේ කවර ආකාරයකින්ද? දැන් එතන පෙන්වා දෙනවා අසඤ්ඤ තත්ත්වය. අසඤ්ඤ තත්ත්වයේ ප්‍රතිසන්දිය රූප ප්‍රවෘත්ති ක්‍රමය ගැන දක්වනකොට චක්කු දසක, සෝත දසක, ගාහන දසක, ජීවහා දසක, කාය දසක, භාව දසක, වත්තු දසක කියන කිසිම කලාපයක් අසඤ්ඤ තත්ත්වයේ පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර ප්‍රසන්දි ක්ෂණයේදී පහළ වෙන්නේ අර කම් කම්ම සමුට්ටාන රූප කලාප නමයක් විතරයි පහළ වෙන්නේ. ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා සහ ජීවිතේන්ද්‍රිය කියන මේ නවක කලාපයේ පමණයි පහළ වෙන්නේ. කම්ම සමුට්ටාන නවක කලාපයක් පමණයි පහළ වෙන්නේ අසඤ්ඤ තත්ත්වයේ ප්‍රතිසන්දිය ලැබූ කෙනාට. ඊට පස්සේ අනිකුත් රූප ලෝකයන් තුල ඉන්න බ්‍රහ්මීන්ට රූපයන්ගේ පහළ වෙනකොට කියන ප්‍රසන්දියේදී පහළ වෙන්නේ ඒත් රූප කලාප කීපයයි. ඒ කියන්නේ චක්කු දසක, සෝත දසක, වත්තු දසක සහ අර ජීවිත නව කලාපය කියන රූප කලාප 9ක් පමණයි බ්‍රහ්මීන්ට පහළ වෙන්නේ. එච්චරයි පහළ වෙන්නේ. ඒතර පහළ නොවන රූප හැටියට දක්වනවා බ්‍රහ්මීන්ට ගහන දස කලාපය ජීවහා දස කලාපය ළඟට කාය දස කලාපය පහළ වෙන්නේ නෑ කියලා කියන බ්‍රහ්මීන්ට ඒ කවරක් නිසාද දැන් අනිකුත් ලෝකයන් තුළ දැන් මනුෂ්‍යාදී භවයන් තුළ ප්‍රතිසන්දිය ලැබූ සත්වයින්ට දැන් රූප දැකීම වශයෙන්, ශබ්ද ඇසීම වශයෙන් චක්කු දසක, සෝත් දසක උපනිශ්‍රේ වෙනවා. ඊට පස්සේ දැන් අනිකුත් ඉන්ද්‍රියන් ඒ කියන්නේ ගහන දසක, જીවහා දසක, ඊළඟට කාය දසක. කාය ප්‍රසාදෙනේ මෙතන කියන්නේ. ඒතර මේ දේවල් ආධ්‍යාත්මික වශයෙන් දියුණුවක් ලබන කෙනෙකුට උපකාර වෙන්නේ නැහැ. කාම සම්පත් වින්දනය කරන්න පමණයි කියනවා. අන්න ඒ නිසා තමයි දැන් බ්‍රහ්මීන්ගේ කාම සම්පත් වින්දිනේ කිරීමක් නැහැ නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉඳුරන් පිනවන්නේ නැහැ නේ. එහෙනම් බ්‍රහ්මීන්ට පහළ වෙන්නේ චක්ක දසක, සෝත දසක ඊළඟට මේ වත්තු දශක සහ ජීවිත නවක කලාප හතර පමණයි. ඉතින් ඒකට හේතු තියෙනවා. ඒකට අපි හේතු පැහැදිලි කරන්න අද දවසේ මම හිතන්නේ මෙච්චරයි කාලය තියෙන. ඉතින් අපි ඊළඟ දවසේදී සාකච්ඡා කරමු. ඉතින් මේ ඇති කරගත්ත ඒ ධර්ම ඥානය තුල මේ හැම දිනාටම මේ රූප ප්‍රවෘත්ති ක්‍රමය සහ රූප කලාපයන්ගේ ස්වභාවයන් තේරුම් අරගෙන විදර්ශනාවන් දියුණු කරලා මේ ලෝක ස්වභාවයේ තත්වාකාරයෙන් අවබෝධ කරලීම පිණිස මේ උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරගනිමු හැම දෙනාටම තෙරුවන් සරණයි. අද දවසේත් ඊ타මත්ම වැදගත් දහම් කාරණා ඊ타මත්ම निराවුල් සරල ආකාරයට අපට පහදා දුන් පූජ්‍යපාද ඉඟුරුවත්තේ ධම්මගවීෂී ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාර පූර්වක ස්තුතිය ගෞරවය ප්‍රණාමය පුද කර සිටිනවා. අපි යලිත් ලබන සතියේ සුපුරුදු වේලාවට හමු වනතුරු ඔබ සැමගින් සමුගන්නවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි